එන්නට මේ දක්වා විස්තර කළේ සම්මා දිට්ඨිය යන මාර්ගාංගය පිළිබඳව. මොකද සම්මා දිට්ඨිය තමයි ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය වශයෙන් දක්වන ඒ මාර්ගෙනි ප්‍රතිපදාවෙහි ප්‍රධාන ධර්මය. දුක් කෙලවර කිරීම සතරින් එතර වීම නිවන සාක්ෂාත් කිරීම කියන මේ හැම දෙයක්ම සිදු කරන්නේ ඒ සම්මා දිට්ඨි මනසි මාර්ගාංගය නිසයි කියලායි යන්නට වන්නේ හේතුව එය තමා දෙලෙස් කැපීමේ කාර්ය සිදු කරන ධර්මයේ කියලා. තවත් විදිහකින් කියනවා නම් ඒ ඒ ඒ මාර්ගයෙන් දුරු වී යන නැත්නම් දුරු කරන කෙලෙස් දුරු කළ හැකිවන්නේ මේ මාර්ග ඥානයෙන් නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා නිවන දැකීමම ඒ කෙලෙස් වහානේ සඳහා හේතුවක්. ඒ නිසා තමයි සහ වස්ස දස්සන සම්පදාය. සයත්ති ධම්මා ජහිතා භවಂತಿ. ඒ නිර්වාණ ධර්මය දැකීමත් සමගම කයස්ස ධම්මා ජහිතා භවಂತಿ ධර්ම තුනක් දුරු කළා දෙස්කීම නැත්නම් දුරු කරන්නේ දේ ඒ ධර්ම තුන දුරු වී යන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා නිවන දැකීම නිසා නිවන දකින්නේ නිවන නුවණ ඒ තමයි ප්‍රඥාව. ඉතින් මේ නිර්වාණය අරමුණු කරමින් උපදන ප්‍රඥාව පිටකයි ලැබෙන්නේ. ඒ නිසා ඒ සිතක් මේ සිතේ ලැබෙන චෛතසිකයක් කියන මේ හැම ධර්මයන්ගේම අරමුණ වන්නේ මේ අවස්ථාවේදී නිර්වාණය. නිර්වාණය අරමුණු කරමින් උපදන වූ ඒ සෝවාන් මාර්ග සිත කියන ඒ සෝතාපට්ටි මග්ග සිත්ය උපදන අවස්ථාවේදී මාර්ගාංග අට ඒ සිතෙහි මාර්ග මාර්ගයේ වශයෙන් යෙදෙන බැවින් මේ මාර්ගය වූ ධර්ම සමුදායෙහි ප්‍රධාන ධර්මය වන ඒ සම්මා දිට්ඨි කියන මේ අංගය කෙලෙස් දුරු කිරීමේ කාර්යයට සිදුවේ. එනිසා තමා කෙලෙස් නැසීමේ කාර්යයේ වශයෙන් කරන්නේම නුවණ දියුණු කිරීම. දැන් කෙලෙස් නැති කිරීම අවස්ථා තුනකදී දෙනතුන්ගේ ප්‍රහාණය දක්වනවානේ. ඒ කුසල් වලින් කරන ප්‍රහාණයන් තුනක් දක්වනවා. එකක් තමයි සදංග ප්‍රහාණ. ඒ සදංග ප්‍රහාණ කියන ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය කෙලෙස් දුරුකොට සැදීම කුසල් සිත් උපදවා ගන්නා අවස්ථාවේදී එහෙම නැත්නම් කුසල ක්‍රියාවක යෙදී සිටින අවස්ථාවේදී සිදුවේ. දැන් අපි මේ අවස්ථාවේදී යෙදී සිටින යම් ක්‍රියාවක්. ඒ ක්‍රියාව සිදු කරමින් සිටින මේ අවස්ථාවේදී අපට උපදිනවා උපදිනවා කුසල. ඒ කුසල උපදින නිසා මේ අවස්ථාවේදී අකුසල් උපදින්නට කාරණයක් යෙදෙන්නේ නැහැ. නැත්නම් අකුසල් උපදින අවස්ථාවක් වන්නේ නැහැ. කුසල් එහෙත් ඒ කුසල් උපදන අතරතුරේදී අකුසල් අරමුණක් පිටට ආවොත් නම් එවිට අකුසල උපදින්නට බැරි නෑ අකුසල උපදින්නට බැරි නෑ එතකොට ඒ අකුසල උපදින අවස්ථාවේදී අකුසලයන්ගේ නැත්නම් කෙලෙසින්ගේ ප්‍රහාණයක් දක්වන්නට බෑනේ එතෙ කෙලෙසින් ප්‍රහාණය කොටයි සිටින්නේ කවර ප්‍රහාණය ඊතාවකාලික වශයෙන් කෙරෙන තදංග පහ. එනිසා විදර්ශනා කරන කෙනෙකුට විදර්ශනා භාවනාවෙන් යෙදෙන කෙනෙකුට ඒ භාවනා කර්මයේ යෙදී සිටින අවස්ථාවේදී ඒ ධර්මයන් මෙනෙහි කරමින් සිටිනා විට උපදනා වූ කුසල් නිසා අකුසල් උපදීම නැවතී සිටිනවා. ඒ කියන්නේ අකුසල් ඒ කාලය තුලදී උපදින්නේ නැහැ. ඒ නිසා ඒ විදර්ශනාවෙහිදී කරන්නේ මුලින් කරන්නේම සදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම. සදංග. ඉතින් සදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමේදී එක ධර්මයක් පවණක් ඊට උදව් වෙනවා උපකාර වෙනවා නැත එහෙමයි කියලා කියන්නට බෑ. බැරි නම් විපාද. ඒ අවස්ථාවේදී ඇතන් විටක නුවණ නැති සිතුත් උපදින්නට පුළුවන්. නුවණ නැති ඒවා ඉගෙන ගන්නවා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත සකලකාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත ප්‍රසංකාරික සිත කියන මේ වශයෙන් නුවණින් තොර එහෙත් කුසල් සිත් නුවණ නැති දෙන්නේ වෙන්නේ කුසල් සිත් කුසල් සිත් නම් ඒ අවස්ථාවේදී උපදින්නේ ඒ කුසල් සිත් උපද සිටින ඉරෙන ඒ අවස්ථාවේදී අකුසල් උපදින්නට අවස්ථාවක් නේ. ඒ කියන්නේ අකුසල උපදින්නේ නැහැ. ඒ නිසා ඒ කුසලයන් දෙන්න අකුසලයන් බැහැර කර දිරික. ඒකත් තදංගක් පහයි. ඒකේ තදංගක් පහමය සිදු කිරීමේදී නුවණ ඕනමයි නුවණ පිළිය යුතුමයි කියලා එහෙම කියන්නට බෑ. නුවණ නැති ඒ තදංගක් පහමය සිදු කරන කුසල කුසල් කියලා කොටසක් තිබෙන බෑ. විදර්ශනා කරනවායි කියන විට විදර්ශනාව වන්නකම විදර්ශනා කියන වචනයෙන්ම නුවණ ගැනයි කියන්නේ. නිකම් දැකීමක් නෙවෙයි විශේෂ දැකීමක්. විශේෂ දැකීම සාමාන්‍ය සිත් ඇතිව සාමාන්‍ය කෙනෙකුට පෙනෙන පෙනීමක් දැකීමක් බව. ඒ සඳහා වූ ඒ නුවණ උපදවාගෙන කරන ගැටීමක් තමයි විපස්සනා විදර්ශනා. ඒ විපස්සනාවේ විදර්ශනාවේ කියන එකේ ඉසත් අවස්ථාව තමයි අනිත්‍ය දක්නා අවස්ථාව, දුක්ඛය දක්නා අවස්ථාව, අනාත්මය දක්නා අවස්ථාව. ඉන් මෙහාද විදර්ශනාවක් තිබෙනවා. ඉන් මෙහාද විදර්ශනාවක් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන නාම රූප වශයෙන් ධර්මයන් බෙදා ගැනීම ඒ නාම රූපයන් ඇතිවීමේ හේතුන් දැකීම ඒවාද සිදුවන්නේ නුවණ නැත්නම් ඒවාද කරන්නේ නුවණ ඒ නුවණට අන්‍ය ධර්මයන්ගේ උපකාරය ලැබිය යුතුයි දැන් අප හින්සා යම් සතිපට්ඨානය වඩනවා ඒ සතිපට්ඨානයේ කියන ඒ වචනයෙන් වචනයෙන්ම තේරෙනවා එතන ප්‍රධාන ධර්මයේ වශයෙන් දක්වන්නේ පිළියසක්. නමුත් ඒ සතිපට්ඨානය වැඩි වීම කියන එකෙන් බලාපොරොත්තු වන්නේ සීලය පමණක්ම වැඩි වීම නෙවෙයි. සීල පමණක්ම වැඩි වීම සතිපට්ඨානයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සීයේ උපකාරය ලබා දෙන වැඩි යුතු සියලු ධර්මයන්ගේ වැඩි වීම ඒ බලාපොරොත්තු මොනවාද සියලු ධර්ම කියන්නේ ඒ සියලු ධර්ම කියන විදිහ සංකේතයෙන් දක්වත හැකි බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය දේශනාවේදී වදාළ පරිදි ආර්ය ශ්‍රාන්තික මාර්ගය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ කියන මේ ධර්ම සමුදාය වැඩි වෙනවා. තව ඒක විස්තර වශයෙන් දක්වනවා නම් කියන්නට ඕන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වැඩි වෙනවා. එනොද බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බෝධිය ලබා ලබා ගැනීමට බෝධියට පරිණීමට ඒ බෝධිය සාක්ෂාත් කිරීමට උපකාරක ධර්ම සමුදාය තමයි බෝධිපාක්ෂික ධර්ම. අන්නේ බෝධිපාක්ෂික ධර්ම යල්ල බෝධ වැඩිමක්. ප්‍රතිපත්තානෙ වැඩිමෙන් බලාපොරොත්තු වන්නේ අපේක්ෂා. ඒ නිසා සීලය වඩනවායි කියන එකේදී සීයෙන් කටයුතු කරනවා නැත්නම් සීය දිනු කරනවා කියන මෙයින් අදහස් කරන්නේ හුදු සීලය කියන එකම ධර්මයක් ජීවිතේ නෙවෙයි. ඒ ධර්මය සහ එක්ව යෙදෙන අන්‍ය ධර්මයන් දී ජීවිතේ විශේෂයෙන්ම නුවණ දිනු කිරීමයි සීය දිනු කිරීමෙන් බලාපොරොත්තු නැත්නම් සීය දිනු කිරීමම එකම විස්තාවකයේගෙන සීය පවණක් කලකට ඒ සීයෙන් කළ හැකි ඒ තරම් දෙයක් නෑ ඒ සිහිය නුවණ සමග යෙදෙන්නේ නැත්නම්. ඒ නිසා ඒ විපස් ධර්මයක් වන නිවාන ධර්මයේ සාක්ෂාත් කිරීම කෙලෙස් කැපීම කියන මේවා ඒ කෙලෙස් නැවත නූපදන ආකාරයෙන් දිරිකිරීම නුවණින් තොරව කොයි වේලාවකවත් කාහකවත් කරන්නට බෑ. ඒ එනිසායි මේ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග අටම ඒ සිතට ලැබෙන්නට ඕන. ඉතින් මේක වෙනස් අවස්ථාවක් වෙනවා ඔය ဒုတိ ය ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගය, තෘතිය ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගය කියන ඒවා ගැන ඒවා ගැන කතා කරන විට මාර්ගාංග අට අතුරෙන් එකක් අදි වෙලා අදි කරලා ගන්නවා. සම්මා සංකප්ප කියන මාර්ගාංගයේ විකර්කයේ මේ වෙන සිත් වල ලැබෙන්නේ නැති නිසා ඒ අදි කරලා මේ මාර්ගාංග දන්නේ. නමුත් මේ මාර්ගාංග වල මේ මාර්ගාංග යෙදෙන සිටේ සිදුවේ යුතු දේ සිදුවන්නේ ප්‍රඥාවෙන් ප්‍රඥාව. නැත්නම් මේ මාර්ගාංග අන්‍ය අවස්ථාවලදී අපට උපදින. මේ මාර්ගාංග ඒ සෝවාන් ආදී මාර්ග සිත් ලැබෙන අවස්ථාවලදී එකවර එක පිටට ඒ සියල්ලම ලැබෙනවා. ඉන්හ අවස්ථාවලදී මේ මාර්ගාංග අතම එකවර ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ එකවර ලැබෙන්නට පුළුවන් වැඩිම සංඛ්‍යාව වශයෙන් දක්වන්නට ඉඩන්නේ මේ මාර්ගාංග අතුරෙන් 6ක් පමණයි. 6ක් කියන්නේ විරති চৈতසික විරති කියා දක්වන මාර්ගාංග තුන සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියන මේ මාර්ගාංග තුන ලෞකික සිත්වල ලැබෙන්නේ කාමාවචර සිතල් සිත්වල පමණයි කාමාවචර සිතල් සිත්වල පමණයි ඒ කාමාවචර සිතල් සිත්වල ඒ විරති চৈতසික ලැබෙන විට කිසි විටක ඒ තුනම එකවර ලැබෙන්නේ නැහැ. එයින් දෙකක්වත් එකවර ලැබෙන්නේ නැහැ. එයින් එකක්ම පමණයි එකවර ලැබෙන්නේ. අන් දෙකේ අවස්ථාවේදී ලැබෙන්නේ නැහැ. එහෙම නෙවෙයි ලෝකෝත්තර සිත උපදන අවස්ථාවේදී ඒ ලෝකෝත්තර උපසිත උපදන අවස්ථාවේදී අනිකුත් මාර්ගාංග සමග සම්මා වාචා සම්මා කම්මන්තේ සම්මා ආජීව කියන මේ මාර්ගාංග තුන එකවරම උපදිනවා. මේ තුනත් එකතු වෙලා මේ මාර්ගාංග අට සම්පූර්ණ වන්නේ එයාට එකවරම උපදිනවා. ඒ එකවරම උපදින්නේ නිර්වාණය අරමුණු කරගෙන. දැන් අනිත් අවස්ථාවලදී ඒ විරති চৈতසිකයන්ගෙන් යම් කිසිවක් යෙදෙන මාර්ගාංග වලට ඇතුළත් කොට තිබෙන ඒ විරති চৈতසික තුනෙන් යම් කිසිවක් යෙදී යම් කිසිවක් සමග උපදනා කාමාවචර කුසල් සිතක් වෙත ඒ අවස්ථාව යම් කිසි අකුසලයකින් වළකින අවස්ථාවක් ඉතිවේ සම්මා වාචා විරතිය උපදින්නේ වාග්විචරිත හතර අතුරෙන් යම් කිසිවකින් වළකින අවස්ථාවකදී සම්මා කම්මන්ත විරතිය යෙදෙන්නේ කාය දුක්ඛරිත ගුණ අතුරෙන් යම් කිසිවකින් වළකින අවස්ථාවේ සම්මා ආජීව විරතිය යෙදෙන්නේ ඒ කියන ලද දුක්ඛරිත හත හා ඔය වැරදි වෙනදාම් කියා දැක්වෙන මධ්‍ය වනිජ්ජා මධ්‍ය වනිජ්ජා පස්ස වනිජ්ජා මධ්‍ය වනිජ්ජා විත වනිජ්ජා කියා දැක්වෙන ඒ වැරදි වෙනදාම් පසු ගැලපීම් වශයෙන් යම් යම් අවස්ථාවලදී ඒ ගැලපීම් වශයෙන් උපදනාසිතෙහි ඒ සම්මා ආජීව විරතිය විදේ. ඒ තුනම නැති කාමාවචර කුසල් සිත් අපට උපදී. දැන් මේ අවස්ථාවේදී මේ පින්නතුන් සහමත් උපදනා වූ කාමාවචර කුසල් සිත් වල මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ විරතීන් දෙදෙන්නේ නැහැ. ඒ විරතින් යෙදෙන්නේ නැත්නම් ඒ විරතින් යෙදෙන්නට අවස්ථාවක් නොවෙන්නේ. මෙහිදී අප දෙපිරිස කරලා ඒ ප්‍රධාන කර්තව්‍යයක් ක්‍රියාවක් තිබෙනවා. මේ පිළිස ධර්මයේ ඇසීම මා ඒ ධර්මයේ සීම. මේ කටයුතු දෙකෙහි අප දෙපිරිස යෙදී සිටිනවා. ඒ කටයුතු දෙක කිරීම පිළිබඳව පවස්නා වූ චේතනාව මුල් වී උපදනා වූ සිත් තමා මේ අවස්ථාවේදී අපට උපදින්නේ. එහෙම නැතුව යම් කිසි අකුසලයකින් අකුසලයක් කිරීමට වස්තු වන ධර්මයක් කියලා. අපි කියමු කපෙක් මැරීමට කපෙක් මැරීම සම්බන්ධව එයින් වැළකීමක් නම් ඒ අවස්ථාවේදී ඒ වැළකීම අවස්ථාවේදී සතා කියන අරමුණ. එහෙම නැත්නම් සමහර විටක ආයුධයක් ඔයාගේ යම් කිසිවක් අරමුණු කොටයි ඒ වැලකීම උපදී. එහෙම නැතිව මෙම අවස්ථාවේදී සතෙකු අරමුණකට උපදනා වූ සිතක් අපට උපදිනවායි කියලා කියන්නට බෑ. අපි මේ ධර්මය කියන්නේ යා ධර්මී කීවි යෙදී සිටිනවා. අන්න එහෙම අවස්ථාවල ඒ අකුසල ධර්මයෙන් වැල වැලකින අවස්ථාවකදී කාමාවචර කුසල් වල මේ විරති චෛතසික තුන අතුරෙන් යම් කිසි විරතියක් ඒ වලකින ධර්මයට අනුව උපදින. එනිසා කාමාවචර සිතෞසිතෙහි මේ තුන එකවර උපදින්නේ නැහැ යම් හැම විටම උපදින්නේත් නැහැ. යම් කිසි විටක උපදිනවා නම් මේ තුනම උපදින්නට බෑ ඒ එකයි උපදින්නේ ඒ අවස්ථාවම තුල. එහෙම නෙවෙයි ලෝකෝත්තර සිතිවිලි. ලෝකෝත්තර සිතෙහිදී මේ විරතියෙන් සහිත ඒ සියලු ධර්මයන්ගේ අරමුණ වන්නේ නිවන. නිවන අරමුණ කොටයි ඒ මාර්ගාංග ධර්ම සහිත වූ ඒ චිත්ත චෛතසික ධර්ම සමුදායම ඇතිවක්. දැන් අපි ටිකක් වශයෙන් කියනවා නම් ඒ මේ සෝවාන් මාර්ග චිත්ත චිත්තය කියලා ගන්නා ඒ චිත්ත අරගෙන එහි යෙදෙන චෛතසික ගැන කලකා කියනවා නම් අපි ඒ අවස්ථාවේදී සිතයි සිත කියන්නේ එක ධර්මයක් ඒ සමග උපදනා චෛතසික 36ක් 36ක් ඒ චෛතසික යෙදෙන මාර්ගාංග 10යි අනිකුත් චෛතසික 28යි යෙදෙන ඒ ධර්ම සමුදායම වෙන තමා මාර්ග චිත්තෝත්පාදය. මාර්ග චිත්තෝත්පාදයයි කියන එක මාර්ග සිතක් ඒ සමග වේදනා චෛතසික 36ක් කියන ධර්ම 37ක් ලැබෙනවා. ඒ ධර්ම 37න් මාර්ග සත්‍යයට අන්තර්ගත වන්නේ ධර්ම 8යි. මාර්ග සත්‍යය කියන එකට ඇතුළත් වන්නේ ධර්ම 8යි. ඒ ධර්ම 8 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නම් කරන ඒ චෛතසික 8. අනිකුත් ධර්ම මාර්ග සත්‍යයට ඇතුළත් නැහැ. ඒ නිසා තමයි ඒවා ගැන කියන්නේ ඒවා සත්‍ය විනිර්මුක්තයි. ඒවා ඒ සත්‍යයට ඇතුළත් වන්නේ නැහැ සත්‍ය විනිර්මුක්ත කොට දක්වන. ආර්ය සත්‍යයේ කියන විට අංග 8ක් ඊට ලැබෙනවා. වෛද්‍යක වශයෙන් 8ක්. ඒ අංග තමයි මාර්ග සත්‍යය වන්නේ. මේ මාර්ග සිත්වල යෙදෙන මාර්ග සිත්වල යෙදෙන මේ මාර්ගාංගාත මාර්ග සත්‍යය. අනිත් ඒවා මේ මාර්ග චිත්ත සම්ප්‍රයුක්තයි ඒ වුණත් ඒවා මාර්ග ධර්ම නෙවේ මාර්ග කියන නම ඇතුළත් බුද්ධ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම ඒ නිසා ඒවා මාර්ග සත්‍යෙහිත් නෙවෙයි ඒ නිසා සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා සත්‍ය විනිර්මුක්ත දැන් ඒ නිර්වාණ ධර්මය වාක්තාත් කරන්නට නම් නුවණමයි දිනු කළ යුතු පිළිදෙය. නුවණ දිනු කරන්නට බෑ අනිත් ධර්මයන්ගේ උපකාරය නැති. සමාධිය නැති සිතක නුවණ ඇතිවන්නේ නැහැ. සමාධිය සියුම් ලෙස ඇති කරගන්නට ඕන මේ බලාපොරොත්තු වන නුවණ ඒ සිතෙහි උපදින්නට නම් ඒ නිසා සමාධිමත් සිතකයි නුවණ ලැබෙන්නේ. එබැවින් සමාධියක් දිනවන්නට ඕන. සිහිය නැති සිතක නුවණ ඇතිවන්නට බෑ. නුවණ ඇති පිටක සිහිය නැත්තේ නෑ. නමුත් සිහිය පිටන පිටක නුවණ නැති වෙන්නපත් පුළුවන්. එයින් තේනවා නුවණ සිහිය නැතුව නම් ඇතිවන්නේ නැහැ කියලා. ඒ නුවණින් සිහියෙන් සිදුවේ යම් උසස් කෘත්‍යයක් පිළිේම. ඒ උසස් කෘත්‍යය සිදු කරන්නට ඒ නුවණ සහ දිය නුවණ සමග එකට උපදමා වූ නුවණක් පිළිගන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සිහිය පිළිබඳවම වදාරන අවස්ථාවවලදී නුවණ ගැන නොසලකා වදාළේ නැහැ. සිහියෙන් කරන සිහියෙන් කළ යුතු කෘත්‍ය දැක්වීම සඳහාද උන්වහන්සේ නුවණ පිළිබඳ සිහිය පිළිබඳව දේශනා කරන විට නුවණ ගැන එහි සඳහන් කරයි. එනිසායි පරමේන සති මේපත් වේන සමන්නාගතෝ හෝති සිර කතන්ති සිර දහසුකම්ති පරිතා හෝති අනුස්කරිතා යනුවෙන් දේශනාවෙන් එන්නේ. පරමේන සති මේපත් වේන එතන ධර්ම දෙකක් දැක්වුවා මේ සීය පිළිබඳවයි වදාරන්නේ ඒ ඒ සීයට ඇඳලා දේශනා කළා මේ පැත්තේ කියන නුවණ මේක එතන මේ පැත්තේ අපි ඉගෙන ගන්න විසුද්ධි මාර්ගයේදී මේ පත්තං විච්ඡති පාරිහාරිය පඤ්ඤා මේ පත්තං විච්ඡති සම්පතිච්ඡ පරිණායිකා පාරිහාරිය පඤ්ඤා මේ පත්‍යයයි කියනු ලබන්නේ සියලු කෘත්‍යයන්හි පෙරමුණ ගන්නා නැත්නම් සියලු කෘත්‍යයන්හි පූර්වාංගම වන පාරිහාරිය පඤ්ඤා කියන මේ නුවණ මේ පත්‍ය නම් වේ. දැන් එය මේ භවනා කර්මෙහි අවශ්‍ය ධර්ම. එය නැතිව භාවනාව කෙනෙකුට දිනු කරගන්න බැහැ. ඒ මේ සත්‍ය කියන ඒ නුවණ මේ අවස්ථාවවලදී කළ යුත්ත දැනගන්නා නුවණයි. දැන් මේ කළ යුතුයි දැන් මේ කළ යුතුයි කියා හරියට තමන්ට ඒ කළ යුතු දේ දක්වන මේ හරියට මේ පෙරමුණ දත් කෙනෙක් වගේ ඒ ඒ නුවණ ඒ නැතිව Taman කළ යුත්තේ කුමක්දයි කියලා දන්නේ නැහැ. ඒ නුවණ උපදිනාම හරියට ඒ දේ කර. ඒ විදිහේ නුවණක් කියන්නේ පස්සට. ඒ නුවණ ඒ අවස්ථාව ගැන සැලකලා එලෙස වඩා රාශි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ පස්සේ. නිපකෝපයෙන් නිපකෝපීවේ ඒ නිපක්කයයි කියන ලබන කාර්යහාරීය ප්‍රඥාවෙන් යුක්ත ජනස්ථා නැත්නම් වික්‍රය කියන තේරුමයි නිපකෝපියා ඉදිරි මාර්ගයෙන් එන සීලේ ප්‍රතිත්ථාය ආදී වූ ගාථාවෙන් සඳහන් ගන්නවා. අනේ ප්‍රඥාව වෙන තේනිකා ඒ භාවනා කර්මයේදී ප්‍රඥාව ඕනේ. හරියට ඒ ඒ දේ පිළිපිරීම සඳහා ඒ ප්‍රඥාවම දියුණු කොට ඒ ප්‍රඥාවෙන් දකින යන ප්‍රඥාවේ තිබෙනවා දකින බව. දකිනවා කියන්නේ නුවණින් දැකීම. එහෙන් දකින එක නියම දැකීමක්ද කියන්නට බෑ. වැරීමක් විපාද සමහර විට ඒ ඇස උපකාර කොට ඇති කරගත්ත ඒ දැකීම නම් වූ ගැනීම වැරදි දැනීමක් වන්නටද බැරි නෑ. සමහර විටක ඈත දිස්වන අමෝතු මිනිසෙකුයි කියා කෙනෙකු සිතා ගන්නට පුළුවන්. නමුත් අර ඒ දැකීම Tamante ලබා දුන්නේ මේ ඇසේ උපකාරය. විපා ඇතිනේ චක්කු විඥානය. නමුත් ඒ චක්කු විඥාණයෙන් Taman දුතු දේ නැත්නම් ඒ ඇති කරගත්ත දැකීම හරි සත්‍යයක් Tamanට දක්වපු දැකීමක් නෙවේ. එනිසයි තමා වමයෙකු විවිධතු වශයෙන් සලකා ගත්තා. මුලියම දැකීමක් නෙවෙයි. හරි දැකීමක්. දැන් ඒ විදිහේ වැරදි දැකීමක් නුවණින් කරන්නේ නැහැ. නුවණ හරි දැකීමක්. ඒ නිසායි ඒ නුවණ වඩන්නට ඕනේ. නුවණ ඒ විදිහේ දැකීම ඇති කර ගන්නට තරම් හැම විටම බොහෝ සත්ව උපදින්නේ නැහැ. ඒ නුවණ ඒ තරම් ශක්තියක් ඇති ඒ තරම් මේ දකින ස්වභාවයේ ඒ තරම් සිවුණු වීමකින් යුතුව ඒ නුවණ හැම විටම පහළවන්නේ නැහැ. ඒ නුවණ පහළ කර ගන්නට උත්සාහයෙන් යුතුව කරන මේ භාවනාව ඕනේ කියන්නේ ඒ නිසා භාවනාවේදී ඒ තමන් ඒ නුවණ ඉහිය උදව් කරගෙන සමාධිය උදව් කරගෙන වීර්යය උදව් කරගෙන ඇති කරගන්නේ දියුණු කරගන්නේ මේ ධර්ම සියල්ලගේම දියුණුව සිදුවන අතර නුවණේ දියුණුව නුවණේ දියුණුව ඒ නුවණින් සතු හරියට දකින්න තත්වය දකින්නවා කරද. ඒ දැකීම ක්‍රමයෙන් දියුණු වෙනවා. පළමු කොට ඒ නිසා නාම රූපයන් වෙන්කොට දකින්න. ඒ නාම රූප වෙන්කොට දැකීම තවම සිදුුනේ නැත්නම් එයින් කියවෙන්නේ කුමක්ද? සමන්ත ඒ අවස්ථාවවලදී නුවණ උපන්න තවම උපන්නේ නැහැ නාම රූප වෙන් කරගෙන වෙන් කරගන්නා නුවණක්. වෙනකොට දැකිය හැකි නුවණක් උපන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඊළඟට නාම රූප වෙනකොට දක්නා නුවණ උපන්න. තාම තමන්ට නාම රූපයන්ගේ හේතුන් ප්‍රත්‍යයන් දෙනුනේ නැත්නම් ගැටුනේ නැත්නම් එයින් කියන්නේ තවම නාම රූප විග්‍රහය නාම රූප වෙන් කර ගැනීම ඒ නුවණින් සිදු කළා. ඒ නුවණ තවම දිනු වෙලා නැහැ නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් දක්නා තත්වය. අන්න ඒ විදිහට ක්‍රමයෙන් මේ නුවණ දියුණු වෙගෙන යනවා. ඒ නිසා මුල පටන් ගන්න පිට අවසානයේ වශයෙන් ගන්නා ඒ මාර්ග පලාභිගමය කරන තුරු මේ භාවනාවෙන් සිදු කරන්නේ අන්‍ය ධර්මයන්ගේ උපකාරය ඇතිව නුවණ වැඩි නුවණ දිනීම ඒ නුවණින්පත් නිර්වාණය දැකීම හේතු කොටගෙන මේ නිර්වාණය දකින්නයි කියන්නේ චතුරාර්ය සත්‍යය දැකීම. චතුරාර්ය සත්‍යය නුවණින් දැකීම නිවන දකින්නයි කියන්නේ. නිවන තමයි අරමුණ. ඒ නිවන දක්නා තැනත්තා චතුරාර්ය සත්‍යයම ඒ අවස්ථාවේදී දකින්න අවබෝධ කර. ඒ අවබෝධය නිසා මෙතෙක් චතුරාර්ය සත්‍යයන් නොදැක සිටි මුලාව හේතු කොටගෙන තම සංකාමෙහි අර සයස්සි ධර්මා කියන මේ නම ඉන්වත් මේ වචන වලින් වදාරන ලද අත්මාය විත්‍ය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන ඒ ධර්මයන් නැවත නූපදනාකාරයෙන් අයින් වෙනවා දුරියක් එහෙම නැතුව මේ එතන තිබුණු සක්කාය දිට්ඨිය එතන තිබුණු මේ ඒ අවස්ථාවේදී පැවති සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ ධර්මයන් මේ මාර්ගසිත නැමැති ධර්මයෙන් කපල කොටල විචිකරලා දානවා කියන එක නෙවෙයි මේ මාර්ගසිත හිතේ උපන් ඒ ප්‍රඥාව ඒ පිටකගෙන නිර්වාණය සාක්ෂාත් කෙරෙන්නට ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා ලබ් අවබෝධය හේතු කොටගෙන අවබෝධය නිසා අර ධර්මයන් ඉදීමට තිබුණු ශක්තිය නැතුව ඒ නිසා තමයි ඒ වායේ ඒ ඒ ධර්මයන්ගේ අනුසය ප්‍රහාණය අනුසය ධර්මයන්ගේ ප්‍රහාණය කරනවා කියන්නේ අන්තය ප්‍රහාණය කියලා මාර්ග සිදින් කරන ප්‍රහාණය කියන්නේ ඒකමයි සංඛේද ප්‍රහාණය කියන්නේ. නැවත නූපදන ආකාරයෙන් එතකොට සම් අනුසය ප්‍රහාණය කිරීම නිසා තමයි ඒ සංඛේද ප්‍රහාණයක් වන්නේ. සම් අනුසය කියන එකයි නැති වෙලා. අනුසය කියන්නේ කාරණයක් ඇති වුණොත් උපදින්නට හැකි ශක්තියක් පවත්නා බව. එහෙම එහෙම ශක්තියක්ද ඉදෙන ඒ ධර්මයන්ටයි අන්තය. එතකොට සමුච්ඡේදය කියන්නේ කවදාවත් නැවත ඇති නොවන පරිදි නැති කිරීම. මූලෝත්පාදනය කිරීම. සමූල ඝාතනය කිරීම. ඒ සමූල ඝාතනය කළාම ඉතිරි නෑනේ. ඒ සමූල ඝාතනය වශයෙන් දක්වන්නේ මේ අනුසේ ධර්මයන්ගේ රහ. ඒ කල හැකිවන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා. එබැවින් ඒ නිර්වාණය සාක්ෂාත් කරන ලෝකෝත්තර ප්‍රඥාවෙන් සමනයි කෙලෙස් නැවත නූපදන ආකාරයෙන් දිනු කළ හැකි වන්නේ. අද මෙතක කොට ඉන්හා උපදන අවස්ථාවලදී උපදන ප්‍රඥාවේ යම් යම් ක්ලේශ ධර්මයන් දිරි කර කරනවා. මේ ඉතිරණම් ප්‍රඥාව ඉපද සිටින දිවෙන අවස්ථාවකදී කිසිදු ක්ලේශ ධර්මයකට ඉඩක් නැහැ. ඒකේ ක්ලේශ ධර්මය පහව ඉතිරෙන්නේ. නමුත් ඒ කියන්නේ නැහැ ඒ පහව ගිය ක්ලේශ ධර්මය නැත්නම් දුරු විදින ක්ලේශ ධර්මය නැවත උපදින්නේ නැtei. මාර්ගසිතේ උපන් ප්‍රඥාව හේතු කොටගෙන යම් ක්ලේශ ධර්මයක් දුරු වීමේද ඒවා නැවත උපදින්නේ නැහැ. ඒ නිසායි ඒවා මේ ප්‍රහාණය සංස්කේත ප්‍රහාණය. එසේ කළ හැකි වන්නේ නිර්වාණය මේ ලෝකෝත්තර ප්‍රඥාවෙන් අරමුණු කිරීම. මේ ලෝකෝත්තර ප්‍රඥාවේ නිර්වාණය අරමුණු කරන තැනත්තා ඒ චතුරාර්ය සත්‍යයේම ඒ අවස්ථාවේදී ඒ නුවණින් කළ හැකි කර්මත අවබෝධ කරනවා. ඒ නිසා ඒ ඝන බහල ක්ලේශ ධර්ම තුනක් සංයෝජන වශයෙන් ගන්නවා. එහෙම නැත්නම් ක්ලේශ ධර්ම දෙකක්. විචි විචිකිච්ඡා කියන ක්ලේශ ධර්ම දෙක. සිත් වශයෙන් නම් ඒවා උපදින්නේ සිත් පහක. ලෝභ මූලයේ යෙන විචිගත සංපයුක්ත සිත් හතරක් විචිකිච්ඡා සංපයුක්ත සිතක්. නැවත නූපදන ආකාරයෙන් දිවිය. ඒ කියන්නේ යම් කෙනෙකු ඒ පළමු වරට නිවාන ධර්මය සාක්ෂාත් කරගෙන නැතිවන්නා වූ සෝවාන් මාර්ග සිත සමුන් ඒ සෝවාන් ඵලයට පැමිණ. මේ සියලු මාර්ග ඵලයන් උපයදවා නිදින යම් තාක්කල් සැකර පරිපරක් සිදුවේ. ඒ කාලය තුලදී මේ ජීවිතය දෙන්නට පුළුවන්, තව ජීවිත කීයක් දෙන්නට පුළුවන්. ඒ කවර දිනකවත් කවර දායකවත් කවර ජීවිතයක ජීවත් සෝවාන් මාර්ගයේ කෙලවා ගැනීම හිතකගෙන තමන් ඒ සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ඉරිතේ ලද විසි විචිකිච්ඡා කියන විශ්ලේෂ ධර්ම එමනම් සත්‍යය විසි විචිකිච්ඡා ඊළඟට පරාමාස යාදත් වෙන ඒ සංයෝජන ධර්ම තුන තවත් විදිහකින් කියනවා නම් ඒ විචිගත සංපයුක්තේ සිත් හතර සහ විචිකිච්ඡා සංපයුක්ත සිත් කියන මේවා ඒ තනස්සාට ඉපදින්නේ නැහැ. අර අනිතෝ ධර්මයන් දිරිසීම විපා කියන එක. ඒ ශක්තිය ඒ ප්‍රඥාවට ලැබුණ අනිත් ප්‍රඥාවන්ට ඉන්නහා ප්‍රඥාවන්ට ඒ ශක්තිය නැත්තේ ඒ ප්‍රඥාවන්ගෙන් නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කේ. මේ ප්‍රඥාව මේ ලෝකෝත්තර ප්‍රඥාව එයි නිර්වාණ සාක්ෂාත් කළා සත්‍යයක් දරගෙන ඒ ඒ ලෝකෝත්තර ප්‍රඥාව කියලා එක නම ලැබෙන්නේ ලෝකෝත්තර ධර්මයේ වූ නිර්වාණය සාක්ෂාත් කරගෙන ඉතදම ධර්මයේ බලි ඒක තේරුමක් ඒ නියමද බොහෝ නියමක උපකාර වෙන අනිත් ධර්ම ඒවත් අප දැනගන්න ඕනේ සම්මා සංකප්ප. සම්මා සංකප්පය කියන්නේ කොහොමද? නිස්සම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අරිහිංසා සංකප්පෝ කියා බුදුදානන් වහන්සේ ඒ සම්මා සංකල්පය. සිංහදාරින් වශයෙන් දේශනා කරනවා. නිස්සම්ම සංකප්පය දැන් ඒ සම්මා සංකප්ප වශයෙන් උපදනා වූ මේ මාර්ගාංගය මාර්ග පිට ඇතිවන අවස්ථාවේදී විපදින්නට නම් මේ මාර්ගාංගය పూర్ව භාග වශයෙන්ද පුරුදු කරන්නට ඕන දීවි කරන්න. ඒ పూర్ව භාග වශයෙන් දීවි කිරීම ඔය කියන ත්‍රිවිධ සංකල්පයන්ගේ වශයෙන් කරන්නට ගන්න. මොකද මේ සංකල්පය වශයෙන් අනුදනාදීන වාගේ ප්‍රත්‍යඥ එන්නේ ඒ මේ සත්‍යය තමන් උපදවාගත්ත යම් කිසි විශේෂ ඉස්තරී මනුෂ්‍ය ධර්ම හේතුකගෙන සාරකාලිකව හෝ කල බොහෝ කලකට යටපත් දෙක තිබුණත් ඒවා නරක නූපදන ආකාරයෙන් දිරු නොකල හේතුවෙන් නරකත් ඉදිරියට ඉදිරියට ඉලුවන් බවකින් විතුවේ ඒ ධර්ම සංකාමගතව අප්‍රහීන වශයෙන් පවතින. දැන් මායිම කීරේ සමහර කෙනෙක් ධ්‍යානෙකට වාගෙන ඒ ධ්‍යාන විපා ධ්‍යානෙ නොකරෙහි කාලක් යාපත භක්ම ලෝකවල ඉදිනවා. ඒ භක්ම ලෝකවල ඉපදෙන්න ඉන්න කාලය තුළදී සමහර විට කල්පතන මේ මේ කාම සංකප්පන සංකාම විතරක ව්‍යාපාද සංකප්ප නැත්නම් ව්‍යාපාද විකාරක විහිංසා සංකප්ප නැත්නම් විහිංසා විකාරක කියන මේවා නැතිව තිබුණා ඒ තරම් නමුත් ඒවා උපදින සත්‍ය ඔවුන් තුළ නැතිව කියන නැත්තේ මේ ධර්මයේ ලෝකෝත්තර වශයෙන් ඔහුගේ සංකාරී ඉන්නේ නැතිද අනේ නිසා මේ යෞතික ලයිට් එක ගැන කොටක් ගැන කප්පෙහි සිටින අය ඒ ධර්ම මේ ධර්මද නෛෂ්ක්‍රම්‍ය සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප කියන දේවා ජීවු කරන්නේ සාමාන්‍යයෙන් කොටක් ගැන සිට මොනි වැරදි ඇදී පවතින්නේ කාම කාම සංකල්පයන්ට ඇරිලා නැමිලා බර වෙලා තියෙන්නේ ඒක. යන කිලම දේවල්. මේක පිටේ ස්වභාවයක් උපදින පිටන් ඒ විදිහට කැමැති කැමැති දේවලට ගැටෙන තත්වයකයි පවතින්නේ. ඉන්න පවතින්නේ විස්මාවේ ඒ පිටට අධිපතිකම් කරන බැරි. වෙන විස්මාව ලොකු තැනක් ගන්නවා මේ එකක් ගැන සංකාමයි. දෙපදෙන සංකාමී ඕම ලොකු කෙනෙක් ධර්ම හේතියෙන් දෙපදඥා බහුල වශයෙන් පිළි කරන්නේ මේ ක්‍රිෂ්ණාවේ විධාන ක්‍රිෂ්ණාවේ නියමයන් කරා ඒ නිසා එතනස්සා ක්‍රිෂ්ණා භරිතව කාම විතරයෙන් යුක්තව තමා තමන්ගේ ජීවිතය බහුල වශයෙන්ම ලබනවා. කාම විපාක. ඉදී අවදි වුණු මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනතුරු නිදා නිින්දයට ගැටෙනකෝ. සමහර විට නිදා ගන්න දෙයක් කියන්නේ නිින්දට ගැටෙනතුරු කාම විතරයෙන් දෙවි දුක්ඛය. ඒ කාම විතරයේ කියන එකට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්ද කියන මේවා සහ තව කොච්චර ඊට සම්බන්ධ තව කොයිතරම් ඒවා තිබෙනවද? කොයිතරම්? ඒ ඒ කාමික කැමතිවන දේවල් පිළිබඳව තමන් ආශා කරන දේවල් පිළිබඳව සමහර විට මම අතුවලා වන්නට ඕනේ අතුවල් කනකිර දරන්නට ඕනේ අතුවල් කනක පැමිණෙන්නට ඕනේ ඔයාගේ වශයෙන් මේ මේ දේවල් පිළිබඳව සමහර විට තව කෙනෙකු මරලා හෝ කෙනෙකු යන්න ඕන ඒ විදිහේ දේ කාම විතරක උපදිනවා ඒ තනත්තාගේ ඒ අනිත් ජීවිතයේ හැම අවස්ථාවක්ම බදු මේ කාම විතරකයන්ගෙන් තමයි පාලනය කරන්නේ ඒ නිසා හිතන කාම විතරකයන්ට යට වූ ප්‍රයත්නක් ඇති කෙනෙක් සිටිනවා බැරි වෙලාවත් ඒ කෙනෙක්ට ආනිසර්පයන්ට ඒ කර්මක අදින්නේ නැතිව නැතිව ඒ කාමවිචර්පයන්ගෙන් වෙන්න සිටින්නට සූදානම කළොත් අතන් විට සමාජෝම කිරිත ඊට විරුද්ධවෙන්නට බැරි නම් සමහර විට බයෙන්වත් කියන්නේ මේකම අත්හැරලා යන්න හදන්නේ එන දියටපත් මොකද කාම විතරක කියන එක කාම විතරක වගේ නෙවෙයි ඒකට කියන්නේ මේක මේ වැරදි දෙයක් නරක දෙයක් නැත්නම් අත්හයිති දෙයක් ඒ බෝධිසත්වවරු එහෙම නෙවෙයි බෝධිසත්වයන් වහන්සේලාට මේ බෝධි සම්භාරය පුරන කාලෙදී නිදේ වාසය කළා වාසය කළානි හැම විටම තමන්ගේ සංස්කාරෙහි බහුල වශයෙන් ඉපදිනවා මේ මෛත්‍රී විපත් නිකම්මධාසය කියන එක තියෙනවා අනිත්‍යඥා අක්ෂරීන අදහස් මොනවද අක්ෂරීනද තමයි කාමයන් අක්ෂරීන අනේ කාමයන් අක්ෂරීනේ සංකල්පනා කරන නිත්‍යඥාතේ නැත්නම් නිත්‍යඥ සංකල්පය මේක බඳා කියන්න දෙන්නේ මේක දෙන්න කියන්න පුළුවන් නිත්‍යඥ සංකල්ප සමහර විට මේ නිත්‍යඥ සංකල්පය වැඩිලා තිබෙනවා. ඒ වැඩන්නේ ආංකාරික පිළිදුවකේ විස්තර. අතීත ජාතිවලදී මේ මෛත්‍රම්‍ය පිළිදුකලාය පිළිදුකලාය මේ මෛත්‍රම්‍ය සංකල්පයෙන් යුක්තව තමන්ගේ ජීවිතයේ බොහෝ දේ ඉගත කරා. සමහර විට බල කරා. මේ කාම බන්ධනයන්ගෙන් බන්ධවන්නද බැරි වෙන අයක් වර්තමානයේ ඉඳලා අපිට වේදනා කරන අපිට කියන්නේ නමුත් අපිට බණ පොතේ එහෙම නිදකින් වෙන මෙතන පින්දන්නේ ඇති දැන් කාන්දරන්නේ සහෝදරමම සහෝදරි ඒ සහෝදරයාව මේ විවාහ මංගලයේ දිනෙහි විවාහ ආවාහයක් කියන්නේ භාර්යාවකට මේ සම්බවා දෙන්නට ඉතින් මේ මෞඛ්‍යංගේ අරිසිල්ලේ මෙච්චකගෙන යනවා යන ගමන් තමන්ට කාමයන්ගේ පිළිගෙන ආදීනව ගැන ඉහිවලා ඒක තමයි ලයිස්ලකීයේ ඉරියේදී තමන්ට යම් කිසි වමනාවක් වෙයි කියලා මේ යන පිළිස නවත්තලා තමන් යන රටේ කරත්තෙන් ගහලා ඕනගේ මගෙන් නිදගියා පන්සලට ගියේ ඉන්නා මහානකම ලබා ගත්තා ඥානකම ලබා ගන්න. එනකොට අර සංකාරෙහි පුරුදු කළා මෛත්‍රම් මෛත්‍රම් සංකල්ප. එන මෙතන භාසය සිදෙනවා. බෝධිසත්ව වරිතන ඒ සංකාරෙහි පරිකරණ කාලයේ තුලදී ඒ මෙතන භාසයෙන් යුතුවයි සිදුවේ. ඒ නිසා අවස්ථාව පැමිණෙන කල්හි මේ සියල්ලම අත්හැරලා යනවා. දැන් මෛත්‍රණිය පුරුදු කළ යුත්තක්. ඒ මෛත්‍රණිය පුරුදු කළේ නැත්නම් ජීවන ගැන අපේක්ෂා කරන්නට බෑ මේ තනත්තා එනකොට. මුඛම්මතිය මේකේ නිවනක් ඇතුළත්. මුඛම්මෝ කියන්නේ සම්පූර්ණම ඒ නියම අර්ථයෙන්ම වර්ග සම්පූර්ණ මෛත්‍රණී කියා දක්වන්නේ කියන්නේ නේද ඒ නිසායි සබ්බජ්ජා පඨමඥානං විද්‍යානංච විපස්සන සබ්බේති සිතලා බ්‍රහ්මා නිකම්මෝති පෛත්‍රේ සබ්බජ්ජා කියන්නේ පරිස්සම අහම දිවිදේ අත්තරලා දෛව දෙකක් වෙනවා සාසනය පවත්නා කාලෙදී සාසනයට පරිද්ද ලබන සාසනයක් දෙකන බුද්ධ සාසනයක් නපවත්නා කලෙහි ඇතන් අය ඒ ඉති ප්‍රවිද්‍යා ආදී තාපක ප්‍රවිද්‍යා ආදී ඒ පරිද්දකට යනවා එනවාන්නේ වුණත විදීජය ගුණ ධර්ම කිරීමක සුදුසු ස්ථානයක් නෙවේ කියන එකත් විදී බන්ධනයට බැඳීමෙන් එකතුගෙන සංසාරයෙන් විමුක්තියක් ලබන්නට බැරි වෙයි කියන අදහසක් නිසා. විචාරයක් කරගන්න. දෙවිද පබ්බන්. ප්‍රථම ධානය. ප්‍රථම ධානයක් නෛත්‍රාම්‍ය. ඒ ප්‍රථම ධානයක නෛත්‍රාම්‍ය කියන්නේ ප්‍රථම ධානය උපදවන්නේ කාම ඡන්දය යටපත් කර. කාම ඡන්ද ව්‍යාපාද දීනික ඉද්ධ චිත්තික විචිකිච්ඡා කියන ඒ නීවරණ ධර්මයන් යටපත් කොට ඊට ප්‍රතිවිරුද්ධ වූ විදක්ක විචාර කීති සුඛ ඒකග්ගතා කියන පංච ධානාංගයන් ඇති කරගෙනයි ඒ ප්‍රථම ධානය කරන්නේ. ඒ නිසා ඒ ප්‍රථම ධානය පමණක් කරන ගත්තට ප්‍රථම ධානය පිටින් විලල්ලම ප්‍රථම ධානය ගත්තම අනිත් ඒවා නෙදෙන බෑනේ. ප්‍රථම ධානය කියන්නේ ආරම්භය. ඒ ප්‍රථම ධ්‍යානයත් නැස්කම. ඒ කාමස්කන්ධය යටපත් කරන ධ්‍යානයෙන් වෙන්දනාය කරනවා. නිබ්බානං නිර්වාණය නිර්වාණය කියන්නේ කුමක්ද? නිර්වාණය පිළිබඳව අපි කතා කළා නිවනේ නම් මේ ඡන්ද පංචකයන් විදහස් වූ නැත්නම් ඡන්ද පංචකය ගලන නැති ස්වභාවය තමයි නිවන කියන්නේ. ඒ නිවනෙහි සංඥාන් අතුරෙන් එකද සංඥාවක්වත් ඒ සංඥාන්ට ඇතුළත් ධර්මයන් අතුරෙන් එකද ධර්මයක්වත් නැති ස්වභාවය තමයි නිවන. මේ සංඥාන් ඇති බව සංඥාන් මොනවද අරගෙන යන්නේ? දැන් සංඥාන්ට ලෝභ දිට්ඨි කියන මේ දෙකට අරගෙන ඉවර නිසා ඒ ස්කන්ධවලට උපාදාන ස්කන්ධ කියන මනසට වඩා වඩා විදිහට ගන්නවා උපාදාන ස්කන්ධ. ඒකේ උපාදාන ස්කන්ධය කියන මේ මම ලබන්නට ඒ ස්කන්ධයන් පිළිතුවන්නේ මක් නිසාද? එක ධර්මයක් තමයි ලෝභය. ලෝභයෙන් අල්ලගන්නවා අත්ඵල මෙහෙය පරිදි වැඩිසේ ගන්නවා ලෝභයෙන් තෘෂ්ණාව. කාමෝපාදානෙන් අල්ලා ගන්න. ඒකේ කාමෝපාදානෙන් අල්ලා ගන්න ලැබෙන මේ ඡන්ද පංචකයෙන් විදහස් වීම මෙකම නේ ඒක නිකම්. ඒ නිසා නිබ්බානං නිවන නිකම් නේ. විපස්සනා විදර්ශනාවක් නිකම් නේ. මක්නිසා කෙනෙක් විදර්ශනා කරන්නේ දෙවිලව සම්පත් ලබන්නේ කියලා. නිවිස්ලව සම්පත් ලබන්නේ කියලා. ඒ විදිහේ ලෞකික සැප සම්පත් ලබා ගැනීම සඳහා විදර්ශනාවක් ඕන කරන්නේ ලෞකික සැප සම්පත් ලබා ගන්නට නම් කෙනෙක් කළ යුතු දෙන්නේ සතුන් මරීන් ආදී අකුසලෙන් වළකින්නට ඕනේ එතකොට තමන්ට සතර අපායෝත්පත්තියට හේතු නිහිත වන්නේ අතිසයන අන්නේ අතිකලෙන් ගැලපී සිටීම නිසා අපායෝත්පත්තිය ලබන්නට ඒ තරම්ම කරුණක් නැtei කියලා හිතා ගන්නට පුළුවන්. හැබැයි ඒක ඒකා එක වෙලාවම අපායෝත්පත්තිය ලබා නිරමයි කියන්නේ නෑ. මේ බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කෙනෙක් හිතන දැනගත්ත දායකයි. අතිකල් කරලම අතිකල් කියන විදිහේ දකාපක කරලා තින් දහන්නයි කරලා තිබෙන්නේ. මොන තියෙන දැනෙච්ච දැන ඉවරයි. ඒ කාන්තෙන් නිශ්චිත වශයෙන් කියන්නට බෑ ඒ දැනත්තා විදති කරා යන වෙනවාමයි. තවත් කෙනෙක් ඒ තරම් සිංකලේම ඔහු ධම්මා තරමින්ම සිදු කර තිබෙන්නේ අතිකල්ම අත්කල්ම ඒකේතනත්තා මව මරීම කියා මරීම රහතුන් මරීම ඉදිරිවෙන නිහිතල වීම සංගමීද කර්ම නැත්නම් නියත විද්‍යාවෘත්තිය කියන මේවා කර තිබෙන ඒ විද්‍යාවෘත්ති නම් අත්මහල කෙනකින් සිදුවා නැහැ ඔහුගේ දුර්ගතිය නියත කියා දක්වන්න කිව්වා. එහෙම නොකරන ලද කෙනෙකු සම්බන්ධ වෙන කියන්නේද මොහු කලේ කවුමයි ඒ නිසා මොහු කාන්තේන්න අපායකහි නියමයි. එහෙම කියනකොට අදීරදානන් වහන්සේ එහෙම වදාළා. එහෙම වන්නේ නැත්තේ. එහෙම එහෙම කියන්නේද? ඔබෙන්වත් නිසා. ඔය අතරතුරේදී යම් කිසි කරුණු ඉදිරිපත් වන්නට පුළුවන් සාමාන්‍යයෙන් නම් කෙනෙකුට පෙනෙන්නේ මොහු හොඳම කවු විදේශන කවු කරපු කෙනෙක් ඒ කෙනත්තා ඒ නිසා අභාය තමයි නියම කියන්නේ ඒක එහෙම නැති අවස්ථාව යෙදෙනවා අර කරුණාම්දුවේ ලාමයක් දිගන්නට තෝරඝාතකයා හමුවට ආව වගේ සිද්ධියක් වුණා එහෙම අවස්ථාවක් ඒ වෙනත්නම් විදේශන ඒ ජීවිතයේදී මහානගම් කියලා මහානගම් පුරලා සීලය පිළිබඳ කිසිදු වරදක් සිදු නැති. ඒ අවසාන මොහොතේදී මේ තමාට ලැබුණු අක්‍රයක් පිළිබඳව වේමනා නැති ආශාවක් ඇති කරගෙන ඉදිරියට යන්නට තිබුණු අවස්ථාව නැති කරගෙන දුර්ගතියයි කියන පිරිසන් අපායේ ඉරිකුණෙක් ඇතිවෙක උපන් අර විශ්ව පිළිබඳව කලකට එකක් නීතර තිබීමනේ විදති ගාමී වීමක ඒකාන්තයෙන්ම හේතු වෙනවා කියලා හිතන්නත් බෑ. මේ පරිණාමය කියතයි නිශ්චිතව මේ කරත්තා අපායෙහි උපදින්නේම නැtei. එහෙම කියන්නට පුළුවන් ආ පිළිබඳවද ඕවාන් වූ පුද්ගලයන්. මේ මහා පුද්ගලයෙකු පිළිබඳව කියනවා නම් එක ජීවිත මේ ජීවිතයට අනුතුරු ජීවිතය පිළිබඳව සවනක් කියන්නට කියා ඒක නැත්තා මෙතෙන් මරි දුර්ගතිය කියන්නේ නැtei කියලා සංඛා විකරණ සිද්ධිය උපදවාගත්ත විදර්ශකයාද අනිත් අය පිළිබඳව එහෙම විස්තරව ප්‍රකාශ කරන්නට බැරි බවක් විස්තර කරන්න. හැබැයි ඒක වෙනස් විදිහකට බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා සමහර තැන්වලදී යම් කෙනෙක් බය කරලා කරලා කරලා කරලා ඉත ඒක නැත්තා අපාය කියන්නේ අපාය නමුත් ඔහු අපාය ගාමී වීමට සිදු කර තිබෙන මේ කර්ම හේතු කොටගෙන ඔහුගේ අපාය ගමන වෙන කෙනෙකු ඉදිරිපත් වී නවත්තන්නට බැරි වෙන බවක් දේශනා කරලා තිබෙනවා ඒකම අර මහා දදායන මේ මහා විශාල කලිදලක් අලි ජලයක් ඒ ජල පිහිටි තැනින් ජල වී ඇවිත් වැටෙනවා මහා ජලාශය ඒ වැටුණාම ඒ ජලාශයේ පත්ලේ තිබෙන මේ අලි ජලය ඉඩක ගන්න කියලා තමන්ගේ අධිකාර බලය මිනිසුන් ඇවි වටේම රස්පතා මේ දෙක ජලය ඉඩට එන්නේ ඉඩට එන්නේ කියලා කොයි තරම් ඉන්නවා ඈ ඒක කියන්නේ නැහැ කියන්නේ නැහැ ඒ වගේම මේ අර ලබු කවයේ කියන්නේ ඒවා දෙන්නට මතක ඒ දේවා දැන්නට මේ දෙන්නේ නැති අන්න එනම දෙයයි ඉඩ පාවෙන්නේ තිබෙන කල්හි ඒවා දෙන්න මිනිසුන් නැරි කොයි තරම් ඉල්ලා සිටියත් අනේ මේක ජලයේ ඇතුළටම යන්නේ ජලයේ ඇතුළටම යන්නේ කියලා හිමියන්නේ නැහැ. අනේ වගේ තම තමන්ගේ දෙවි කරතිගෙන විකලාප කළ කර්ම නීතියෙන් දේරයය දෙකේ දුර්ගතියට දැනෙනවා කියලා එහෙමත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. අද ඒවා එක එක අවස්ථාවල අනුව තේරුම් ගන්නට ඕනේ. එහෙම නැත්නම් දෙක මේකත් අනිකට විරුද්ධයි කියලා එහෙම තේරුම් ගන්නට ඕනේ. එහෙම අවස්ථාවක් තියෙනවා. නිර්භය අවස්ථාවක් තියෙනවා. ඒ විදිහේ ඒ හොඳ ධනකට කමුවන්නට අවස්ථාවක් යෙදෙන්නේ නැත්නම් යෙදෙන්නේ නැත්නම් කියනවා. අර අපායේ සෞතරක තනස්සාට අපායට යන්නට සිදුවේ. ඒකයි. එහෙම නැත්නම් ඉතින් කලාතුරකින් හෝ ජීවාතිවලදී සිදු කරති අත්කල ධර්ම ඉදිරිපත් වීමට කියන එහෙම කතා දැක්වෙනවා ඒ මහා ශ්‍රාවකයන්ත් මේ ආනන්දහාමුදුරන් පිළිබඳව කතාවක් වෙනවා එක જાතියකදී පිළිදල පාප කර්මයේ විචිතකගෙන ඊට අනුතුරු જાතියේදී අපායට කියන ඊට පස්සේ જાතියකදී කියන මේ ලෝකලක් දිස්ති දිස්තිඳලා මිනිස් බව ලබාගෙන තව පිරිසම් බව මේ ලැබී විඳින අවස්ථාව දීපත් බව ලබාගත හැකි. ඒ වගේම ස්ත්‍රී සිංහසෙන් ඉතින් බව ආදී දක්වා තිබෙන කතාව. මෙන්න මෙහෙම ඒ ඒ සැකරේ කර්මවලට දැන් මේ කර්මයන්ගෙන් ලබා දෙන අකුසල කර්මයන්ගෙන් ලබා දෙන කියන දුර්ගතිය ඒ අකුසල කර්මයෙන් ලබා දෙන දුර්ගතිය ඉස්සවන්නට පුළුවන් එකම ශක්තිමත් ධර්මය මොන ධර්මද? මේ ලෝකෝත්තර ධර්ම. ඒ නිවනේ සාක්ෂාත් කිරීම නිසා තමයි ඒ කියන්නේ. නිවන දිටිකනස්සා ඒ නිවන දැක්කාට පස්සේ අවභාවත අපායට යදායි කියන්නේ. අපායට කියන්නේ ඒකයි තෝවන්නේ. විද්‍යාව අපායෙහි කියන්නේ. ඉතින් මේ අපායෙන් උපදින්නට කාම ධාතු බොහෝම හේතු. කාම සංකල්ප. ව්‍යාපාද සංකල්ප. විහිංසා සංකල්ප. ඉතින් මේ ඒ සංකල්ප වලට අකුසල කර්මයේදී වැඩිලා තියෙන යොදලා තියෙන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක. කාම විතර්කේ කියන්නේ ලෝභය මුල්දී උපදනා වූ අඳින් අදහස් ඉදිරිදී ආමි. ව්‍යාපාද විතරකේ කියන්නේ අන්‍යයන්ගේ හිත සිය ප්‍රාර්ථනා කිරීමට විරුද්ධව දේශ සහගත අදහස් ඒවා තමයි යාපනයිත්‍යයට ප්‍රතිවිරුද්ධ අදහස් පහළ වෙන අන්‍යයන්ගේ අහිතේ බලාපොරොත්තු අයහපත වුණට බලාපොරොත්තු එහෙම අදහස් ඒක ව්‍යාපාදික හිංසා විතරකේ කියන්නේ අන්‍යයන්ට හිංසා කිරීම පෙරදරි වූ කල්පනා. තවත් විදිහකින් කියනවා නම් දර්ශේ කියන්නේ අද්වේෂයෙන් යුක්ත අද්වේෂය කියන්නේ මෛත්‍රිය. අවිහිංසා විචාරකේ කියන්නේ ඒ අලෝභ අදෝෂ අමෝහ කියන මේ තුනෝ මේ කීයක් හෝ යෙදෙන එතන මේ දෙකක් හෝ යෙදෙන සිත්වල ඇතිවන ඇතිවන කරුණාවත් සමග ඇතිවන්නා වූ කල්ප අවිහිංසා විචර්කය කියන්නේ හරිනවා. මොකද අන්‍යයන්ගේ දුක සංසිඳන ඉවත් කරන ඇඳී සංකල්ප කල්පනාවන්ටයි කියන්නේ අවිහිංසා. එතකොට අලෝභය, අද්වේෂය, කරුණාව කියන මේවා පෙරදරි සංකල්පනාවන්ටයි දුක්ඛම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා ඒවා පූර්ව භාග වශයෙන් දීනි කරනවා ජීවිතය ධර්මයේ භාවනා කිරීමේදී වර්ධනය කරලා ඊළඟට යම් කිසි අවස්ථාවකදී නිර්වාණ ධර්මය සාක්ෂාත් කරයිද ඒ අවස්ථාවේදී ධම්මා සංකප්ප වශයෙන් නිවන අරමුණු කරමින් උපදනාදී මාර්ගාංගයක් වශයෙන් ලැබෙනවා. අපි එතනම වැඩ කියන්නේ අනිත් අවශ්‍යතාවය.